දැන් මේ තව ප්‍රශ්නයක් ඉල්ල මේ දුක්ඛාර සත්‍යය පැහැදිලි කරලා දෙන්න කියලා මේ අපිට හුඟක් මේ අපේ සංගරාවල මේ පිළිවන් සෑහෙන ලිපි යනවා. මේක බැලුවා නම් මේ පිළිවන් සෑහෙන මේ විස්තර ඒ ලිපිවල තියෙනවානේ. මේකම ප්‍රශ්න මේ දිගට දිගටම එවන්නේ. දැන් දවසේ උදේ වරුවේ මේ පිළිවන් තමයි මේ දුක්ඛාර සත්‍ය පිළිවන් තමයි විග්‍රහ කෙරුණේ. දුක ගොඩ නැගින්නේ මොන මොන වෑන්ද? ඒ දුක වල එන්න මුල් වෙන්න කාරණේ තමයි අවිද්‍යාව තුළින් ගන්න තීරණේ. අවිද්‍යාවේ තියෙන්නේ තමයි ලෝකේ වටිනවයි කියලා ගත්තේ. නොවටිනා ලෝකයක් වටිනවයි කියලා තැනක් දීලා ලකුණු දීලා තියෙන අවිද්‍යාවේ. ඒක යථාර්ථයේ දකින්න පුරුදු වෙන්න ඕන නොවටිනා දේ නොවටිනවා මිසක් වටින්නේ නැහැ කියන එක යථාර්ථයෙන් දකින්න ඕනේ. අන්න එහෙම ඒක දකිනවා නම් ඒ දකින්නකොට දුක්ඛාර සත්‍යයේ ඥානීය ගෝචර වෙන එක. දුක්ඛේ ඥානං. මේක මේ බලබලා හිත හිතා ගන්න එකක් නෙමෙයි දුක. ඒක ඥාන ගෝචර ධර්මයක්. දුක කියන එක ගොඩ නැගෙන හැටි වැටහෙන නුවණක් තියෙනවා. අන්න ඒකයි දුක ආර්ය සත්‍යය කියන්නේ. සත්‍යය අවිද්‍යාව නිසා මුලාටපත් වෙලා විඳින වේදනාවක් තියෙනවා. ඒකයි දුක කියන්නේ. දුකයි දුක සත්‍යයයි දෙකක්. ඔක තෝරා ගන්න ඕනේ. දුක දුක්ඛ සත්‍ය වේද දුක්ඛ සත්‍ය දුක්ඛ වේද දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ දුක සත්‍ය දුක සත්‍ය වේ දුක නොවේ. තෝරලා තියෙන්නේ කොහොමයි? එහෙනම් මෙතෙන් දකින්න ඕනේ. දුක්ඛේ ඥානං කියන එකයි දුක්ඛ සත්‍ය කියන්නේ. දුක නෙමෙයි. දුක කියන්නේ ලෝක සත්‍යෝ වැරදි ආකල්පයෙන් කටයුතු කරලා අවිද්‍යා සහගතව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයේ වශයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට පත් වෙලා විඳින අසහනකාරී මානසිකත්වයේ වේදනාව. ඒක දුක්ඛය. මෙන්න මෙහෙම කටයුතු කළොත් අන්නේ වගේ හේතු වැටෙන්න සිද්ධ වෙනවා කියලා දකින්න නුවණක් තියෙනවා. ඒක දුකට වැටෙන එක දකින්න ඥානෙ. ඒක දුක්ඛේ ඥානං කියන්නේ චතුරාර්ය සත්‍යයේ එකක්. දුක්ඛ කියන්නේ ලෝක සත්‍යය විඳින අවිද්‍යාවේ කොටසක්. ඒකයි කිය දුක දුක්ඛ සත්‍යය නෙමෙයි කියලා. දුක්ඛ සත්‍යයයි ආර්ය අවබෝධ කරන්නේ දුක්ඛ සත්‍ය ඥාණයෙන් අවබෝධ කරනවා. ආර්ය දුක් විඳිනවා නෙමෙයි. ඥානෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා. මෙන්න මෙහෙම කටයුතු කළොත් මෙන්න මේ අපාය දුකට වැටෙනවා. අපාය දුක විඳිනවා කියන්නේ අවිද්‍යාවෙන් ඒ කටයුතු කරලා මුලාවටපත් වෙලා අපාගතෙන වැඩ කරපු එකක් ඉඳින අනන්ත දුකකට. ඔහුට දුක්ඛ සත්‍ය මාත්‍රයක්වත් වැටෙන්නේ නැහැ අනල් කෑ ගහ දුකින්ද. දුක වැටහෙනවද? දුක නම් විඳලා තියෙනවා අනන්ත. දුක සත්‍යය වැටහෙනවද? දුක සත්‍යේන වචනේ වතුන්ට තේරෙන්නේ මොකද්ද සත්‍ය කියන්නේ කියලා වතෝරගන්න. ඒ මාත්‍රයක්වත් වැටහින්නේ අනන්ත දුක් විඳිනවා. අඬනවා, කෑ ගහනවා, හැපෙනවා, මරලා තෝරණි දෙනවා, ඔක්කොම කරනවා ඉවරයක් නැහැ. ඒක දුක්ඛ සත්‍ය නම් එහෙම ඉතෙලා බේරින් අපාය ඉන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් එහෙම එකක් නෙමෙයි දුක්ඛ සත්‍යය, දුක්ඛ ආර්ය සත්‍යය කියලා මේ ආර්ය කියන වචනේ දැම්මේ විශේෂයක් නිසා. දුක පිළිබඳ දකින්න නුවණක් තියෙනවා සත්‍ය ආකාරයෙන්. සත්‍ය ඥානයක්. අනිත් සත්‍ය ඥානීය පහළ වුණාට පස්සේ මොකද කරන්නේ? ඔව් දැනගන්නවා මේක දුක කියලා දැනගතර මිදෙන්නේ. මිදෙනා මේකට වැටෙන ක්‍රමවේදයක් තියෙනවා මේ චන්ද රාගය. මෙන්න මේ චන්ද රාගය දුකට හේතු වෙනවා කියලා දකිනවා. ඒක දැනගත්තාන් මිදෙන්නේ මේ චන්ද රාගය නිරෝධ කළොත් දුකෙන් මිදෙන්න පුළුවන් කියලා දකිනවා. ඒකත් නුවණ. ඒ වුණත් තාම මිදුන්නේ නැහැ. මේකට මාර්ගයක් තියෙනවා කියලා දකිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තාම විදුන්නේ නැහැ. ඔකට කියනවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය. දැන් ඊට පස්සේ කරන්න එකක් දෙයක් ආයේ ඒක මොකද්ද? දුක පිරිසිඳ දැනගත යුතුයි. ක්‍රියාවලියක් තියෙනවා. සමුදේ දුරු කළ යුතුයි. නිරෝධේ ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. මාර්ගයේ වැඩි යුතුයි කියලා. මෙන්න මේකේ දකින්න නුවණක් තියෙනවා. ඒකට කියනවා කෘත්‍යඥානි. ඒක හිත හිතා ඉන්න බෑ. ඉතින් කෘත්‍යඥානිය දැක්කට පස්සේ කෘත්‍ය කරගෙන යන්න ඕනේ. දුක යමකින් පිරිහිඳ දැනගන්න පුළුවන්ද? ඒක යලි යලි ආවර්ජනා කරලා ඒකට යමක් කළ යුතුද? ඒක කරන්න ඕනේ. ඒක කොහොමද දැනගන්නේ? ඒක තමයි දුක පිරිහිඳ දැනගන්න නම් අපි දැනගන්න ඕනේ පටිච්චසමුපාදයෙන්මයි. පරිත්‍ථසමපාද ක්‍රමවේදයක් තියෙනවා. ධර්මයේ දකින්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකීමට පරිත්‍ථසමපාදේ තමයි સિદ્ધාන්තේ. පදවැල දන්නේ නැතත් මූල ධර්මයේ දකින්න ඕනේ. ඒතරයි මේක තේරුම් ගන්න පුළුවන්. එහෙනම් කොහොමද දකින්නේ කිව්වමයි නිතරම බලන්න ඕනේ. පිරිසිදු දකින්න ඕනේ. දුක පිරිසිදු දකින්නවා කියලා කියන්නේ අපි මේ දුකට ඇලුම් කරනවා. දුකට නෙමෙයි ඇලුම් කරන්නේ සැපට. මේ සැප ස්වභාවයක් නිසා දුක වහනවා. ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය මේ දුකට වැටෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒ ආස්වාදයේ ඇති නිසාම ලෝක සත්‍යය මේ දුකට වැටෙනවා සැරිසරනවා. මොකක් නිසාද ආස්වාදීර වහල් වෙලා. ආස්වාදීය බලාපොරොත්තුෙන් දුකට කිසි ගාණක් නැතුව දුක වදා ගන්නවා. මොකක් නිසාද? ආස්වාදයේ කෙරෙහි වහල් වෙලා ඒක වටිනා කර ඉඩ දීලා. එහෙනම් දුකට හේතුව මොකද්ද? අන්නේ ආස්වාදයට වහල්ලා දුක බදා ගැනීම. උපාදානීය කර ගැනීම. චන්දරාගයෙන් බැඳීම. ඒ චන්දරාගය නිරෝධ කර දැම්මොත් මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදය ලැබෙනවා මානසික නිදහස ලැබෙනවා කියලා දකිනවා. චන්දරාගය නිකන් නිරෝධ කරන්න බෑ මොකද කරන්න ඕනේ? ඒක හරියාකාරව දකින්න ඕන නුවණින්. මොකද්ද දකින්නේ? මෙන්න මේ වේදනාවන් මෙන්න මේ ආකාර අසහනකාරීත්වය දුක කියලා දකිනවා නුවණින්. මෙන්න මේ චන්දරාගයෙන් ඒ පස්සේ ගියහම ආස්වාදයට මුලා වෙලා දුක ඇති කරන වස්තුන්ට බැඳෙනවා කියලා දකිනවා. දුක සමුදය. එතන මෙන්න මේ ආකාරයේ මේ බැඳීමේ නිදහස් වුණොත් ඒකේ තියෙන සම්බන්ධයෙන් අහක් වුණාම මමත්වයෙන් ඒක ගොඩනැගිලා සම්බන්ධී වෙන්නේ නැති වෙනවා. ඒතකොට නිදහස් වෙනවා කියලා දකින්න. දුක නිරෝධේ. මාර්ගය දැක්කොත් සම්මාදිට්ඨිය වහල වෙනවා. හතරම දැක්කොත්. එහෙනම් ඔය ඉස්සරහ තුන දැක්කහම දුක පිළිබඳ සම්මා දිට්ඨිය ඔහු දැක්කා. දැක්කාට පස්සේ ඔහුට මොකද්ද තියෙන්නේ? ඔහුට සම්මා දිට්ඨිය කියන මාර්ගාංගය හම්බ වුණා. මොකෙන් දැක්කේ දුක කියන එක විමර්ශනය කළා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සපායාසයන් දුක කියලා දැක්කා. ඒවට පත් වෙන්න හේතුව චන්දරාගයෙන් එන්නා වූ මේ වැඩ පිළිල කියලා පරිච්ඡම්පන්නෝ ඒ ಜಾති හැලගන්න හැටි බව හටගන්න හැටි ආදි වශයෙන් දැක්කා. දුක්ඛ සමුදය දැක්කා. ඒ හේතුව නිරෝධක දැමුව චන්දරාගයෙන් නිදහස් වුණා මේ දුක ගොඩ නැගෙන්නේ නැහැ කියලා දැක්කා. මේ දැක්කේ දුක පිළිබඳ සම්මා දිට්ඨිය. දැන් දැක්කනම් දැක දේ පිළිබඳ යලි යලි ආවර්ජන කරනකොට මෙච්චර කල් අවිද්‍යාව නිසා ගොඩනැගිලා තිබිච්ච කාම ව්‍යාපාද විහිංසා කියන මේ ගති තුනක් මත්ැල්ල යනවා අත්හැරෙනවා අව්‍යාපාද අවිහිංසා නිකම්ම කියන සංකල්පනා ගොඩනගින්න පටන් ගන්නවා එතකොට ඔහු ළඟ ක්‍රියාත්මකුනේ සම්මා සංකප්පේ මේ ලෝකයට සම්බන්ධ දේවල් මම කරගන්න, මගේ කරගන්න, අයිති කරගන්න. යම්තර මම බොරු කේලම් පරස වචන ප්‍රලාප භාවිතා කළා නම් ඒවා ක්‍රමක්‍රමයෙන් අත්හැරලා යනවා. ඒකද කියනවා සම්මා වාචා. යම්තර මම මේ ලෝක සම්පත්තිය බදා ගන්න, අයිති කරගන්න, හිමි කරගන්න, ප්‍රාණඝාත කළා නම්, හොරමර වංචා කළා නම්, සුරා සූ දුරාචාර ආදී කළා නම්, ඒ අසාධාරණීය බව දැක්කහම ඒවා හිතෙන්ම අත්හැරලා යනවා. ඒතර වැඩිනේ සම්මා කාමාන්ත කියන මාර්ගාංගේ. දැන් එයා ජීවත් වෙන්නේ අන්‍යෝ වාගේ ලෝකේ කෙලෙස් ආස්වාද විඳ විඳ ඉන්න නෙවෙයි. මේ ධර්මාස්වාදීන් නැත්නම් ධර්මාස්වාදීන් නිතුව ධර්මයේ සත්‍ය අවබෝධය පූර්ණ කරගන්න. එහෙනම් ඒ ජීවිතයේ පූර්ණ වටිනාකමක් ඇති ජීවිතයක් වෙනවා. මිත්‍යා ආජීවයේ දුර්ලා සම්මා ආජීවය නැති මාර්ගාංගය වැඩෙනවා. ඒතර ඔය කියන ප්‍රඥාවෙන් ওই ටිකට වැඩෙනකොට ඔය හැම මාර්ගාංගයක්ම සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම කියන්නේ. සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන්නේ. මාර්ගාංග තුන පරිවාර කරගෙනයි ගොඩ නැගුණේ. ඒක තමයි ධර්මයේ විශේෂත්වය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැදෙන විශේෂත් ක්‍රමය ඔය. ඉතින් පරිවාර කරගත්තාම මාර්ගාංග හතකට පරිවර්තන පරිවාර වෙලා තියෙනවා. හතක් වෙන හැටි. අර පහ පරිවාර කරගත්ත සම්මා වායාමයේ සම්මා සතිය දෙකත් මාර්ගාංග දෙකක් වශයෙන් එකතු වෙලා පහ දෙකක් වෙලා හතක් වෙනවා. දැන් මාර්ගාංග හතක් හැදුනා. මෙන්න මෙතෙන්ටපත් වෙනාට පස්සේ මොකද වෙන්නේ සම්මා සතියෙන් යුතුව කටයුතු කරනකොට ඇලෙන ගැටෙන මුලා වෙන යම්කිසි ස්වභාවයක් තිබෙනනම් ඒ ස්වභාවයට ආහාර නැතුව යනවා. ආහාර නිරෝධ නිසා ගැටෙන වැටෙන ගැටීම් ඇති කරන විඥානීය නිරෝධ වෙනවා. ඒතර ඉතුරු වෙන්නා වූ තැන්පත් මානසිකත්වයක් ඇති වෙනවා. අර කාරණා හත පරිවාර කරගෙන. එහෙනම් සම්මා දිට්ඨිය ආදී වශයෙන් කියව මාර්ගාංග හතක් පරිවාර කරගත්ත සම්මා සමාධිය කියන අකම්පිය බව ඇති වෙනවා. මෙන්න මේ අකම්පිය බවට ධාන හතරක් සම්බන්ධයි. ඒ කියන්නේ ඒකේ ප්‍රධානත්වයේ වශයෙන් උපචාරයේ පටන්ගෙනම සම්මා සමාධි. මෙන්න මේ මාර්ගාංග 8ක් වෙනකොට ඔහුට දැන් කාරණා හතරක් හම්බ වුණා. ඔහු දුක පිළිබඳ ආර්ය සත්‍ය දැකලා තිබුණා, දුක සමුදය දැක්කා, දුක නිරෝධය දැකලා ඒ ටික පූර්ණ වෙනකොට මාර්ගය පූර්ණ වෙලා ඔය අට පූර්ණ වුණාම දුක්ඛ නිරෝධ කරන මාර්ගය දැක්කා. චතුරාර්ය සත්‍ය දැකලා ඔය ටික පූර්ණ වෙනකොටම පළමු සිව්සස් දැක්ක නැත්නම් චතුරාර්ය සත්‍ය ආර්ය උත්තමයෙක් වුණා. එයාට ඔය කියන සම්මා සමාධිය තියෙනවා. උපචාර වශයෙන් හරි තියෙනවා ධානය වශයෙන් ආවොත් උපරිමයි. නැත්නම් උපචාර සමාධිය කියන්නේ ඊට ගැළපෙනම ආසන්න සමාධියක්. ඉතින්ට ආපුවාම අන්නේ සමාධියට සම්මා ඥානීය ගෝචරයි. අන්නේ සමාධිය තුලින් සම්මා ඥානීයට දකින්නේ මොකද්ද? අර දුක්ඛේ ඥානං දුක සමුදය ඥානං දුක නිරෝධේ ඥානං දුක නිරෝධී ප්‍රතිපදා ඥානං කිව්ව. අයං උච්චති වික්කේ සම්මා දිට්ඨි කිව්ව සම්මා ඥානීය නැගින දිට්ඨියක් එනවා එතනින්. ක්ෂණයකින් ක්‍රියාත්මක වෙලා බලවත් විදර්ශනාවට නැගිලා බලවත් වූ මාර්ග පූර්ණයක් ඇති වෙලා. එයි ලැබෙනවා සමාධි වශයෙන් අරිහත් ඵලයට එනකම ඵල සමාධිය ලැබෙනවා එකින් එකට. ඊන ඵල සමාධිය ගත්තාම සෝවාන් ඵල සමාධිය, සකුද්දාගාමී ඵල සමාධිය අනාගාමී ඵල සමාධිය, අරියත් ඵල සමාධියකින් මේ ටික ලැබෙනවා. ඒවා සම්මා ඥානයෙන් සහ සම්මා විමුක්තියෙන් යුක්ත නිසා. ওই මාර්ගාංග අටස් සහ තව දෙකකින් යුක්ත වෙනවා. යුක්ත වෙලා දසහංගෙහි සමන්නාගතෝ අරහති උච්චති කියලා හංග 10කින් සමන්නාගත කෙනා අරහත් කියලා කියනවා කියලා පෙන්නනවා. අට්ටංගෙහි සමන්නාගතෝ සේකා දසහංගෙහි සමන්නාගතෝ අරහා කියලා මේක විග්‍රහ කරලා දෙනවා විශේෂත්වේ. අංග 8කින් යුත් වෙනකොට හංග 8කින් යුත් වෙනකොට සීකයි. සෝවාන් සකු르දාගාමි අනාගාමි තුන් දෙනා සීකයෝ. දසහංගෙහි සමන්නාගතව අරහා කියලා රහතන් වහන්සේට වෙනවා අරහත් කියලා වචනේ. ඉතින් ওই ක්‍රමයට දකින්න ඕනේ මාර්ගාංග වැඩෙන ආකාරය. ඉතින් දුක්ඛ සත්‍ය කියන එක තමයි පැහැදිලි කරලා දුන්නේ විදිහට. දැන් ජාති දුක, ජාති විදුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් මේ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. අද දවසේ හුඟා ප්‍රශ්න තියෙනවා. නමුත් මේවා මේ අපි මේ සෑම එකක්ම හෙළබදු බීම සංගරාවල අර කලාපවල කීපයකම විග්‍රහ කරලා තියෙනවා. මේව අරගෙන බලන්න. බලාපුවාම මේවා හුඟක් මේකට වෙහෙත වෙන්න දෙයක් නැහැ. මේ විග්‍රහ කරලා තියෙන ඒවා හින්දා එවන් ඉරිපියලි බලා ගන්න පුළුවන්. දැන් මේ යන ಜಾති දුක ආදී වශයෙන් මේ දුක ඇති වෙන ආකාරය විග්‍රහ කරන කියලා මේ පිළිබඳ සම්පූර්ණම මේ ප්‍රශ්නෙටම උත්තර තියෙන පිළිතුරු ලිපියක් තියෙනවා මම හිතන්නේ 12 13 වගේ කලාපවල. ඒක බලාගෙන ගන්න අරගෙන බලා ගන්න.